හොඳයි. අද දවසේ ධර්ම දේශනාව මුල් කරගෙන හෝ තමන්ගේ කමඨහන් මුල් කරගෙන හැම්සි කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. කෙසේ නමුත් අපි අද 8:30 පමණ වෙනකොට මේ වැඩසටහන නිම කරන්නත් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මට කලින් ඉන්දිනා අතිස්සලා තිබුණා. කමක් නැහැ. අහන්න ප්‍රශ්නේ. එයි මයි ස්වාමීන් වහන්සේ බොහොම පෙන්නේ. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්න කීපයක් තියෙනවා මේ අද දේශනාව සම්බන්ධයෙන්. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ මේ පී දැන් දැන් මේ මේ ආයතන හරහා ආයතන ක්‍රියාවලිය වෙනකොට ස්වාමීන් වහන්සේ ආයතන ඉපදිලා ඒ සැනින්ම නැති වෙනවනේ. හ්ම් හ්ම්. හැබැයි මේ නැතිවීම අපිට පේන්නේ නැතුව මේක එකතන තියෙන විදිහේ ඒ කියන්නේ එක දිගටම පවත්වාගෙන යනවා වගේ දැනෙන්නේ සංඛාව නිසාද අවිද්‍යාව නිසාද ඔය දෙකම ඔය දෙකම කියලා තමයි කියන්න තියෙන්නේ. කියන්නේ තණ්හාව නිසා අපි ඒ ක්‍රියාව තුළ ඇතිවෙන අපිටම යම් හෝ සතුටක් ආස්වාදයක් භුක්ති විඳින්මින් තණ්හාවෙන් ඊළඟ ජවනිකාවට අපේ හිත නැඹුරු කරනවා. ඒතර මේ ජවනිකාවේ ගත වෙනවා. හැබැයි ඊළඟ එක ප්‍රාර්ථනා කරනවා. ඊළඟ මොහොත ගැන අපේක්ෂාවක් තියෙනවා. එතකොට මේ මේ දෙක එකට අලවනවා මේ තණ්හාව තුලින්. තණ්හාව ලාටුවක් වශයෙන් හරි නිකන් ගම් එකක් වගේ පෙන්වන්නේ ඒකයි. ජවනිකාවෙන් ජවනිකාව තණ්හාව විසින් අලවනවා. ඒතර කලින් කලින් යම් සිද්ධියක් සිදු වුණා. දැනුත් on සද්දි සිද්ධියක් තියෙනවා. අත්විඳිනවා. ඊළඟ මොහොතේ යම් සිද්ධියක් අත්විඳින්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේ තුන එකට අලවලා තමයි යා කටයුතු කරන්නේ. තණ්හා ලාටුවක් කියලා කියනවා ඒ නිසා. ඒතර ජවනිකාවෙන් ජවනිකාවට එයා සම්බන්ධ කරගන්නවා. ඒතර අතීතයේ ජවනිකා ටික මත මතකයි. ඒකත් ඉතින් මතක් කරලා දෙනවා. දැන් ජවනිකාව තුළ ජීවත් වෙනවා. ඊළඟ ජවනිකාව බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දාස් දැස් අයාගෙන බලාගෙන ඉන්නවා. හරිනේ චිත්‍රපටියක් බලනවා වගේ තමයි. දැන් අපි චිත්‍රපටියක් බලනකොට අ අපිට ජවනිකාවෙන් ජවනිකාව මතකයිනේ නේද? දැන් කලින් චිත්‍රපටියේ යම් ජවනිකාවක් අපි දැක්කා ඒක අනුසාරයෙන් අපි එකතු කරගත්ත සංස්කාර ගොඩක් අපේ හිත ඇතුලේ තියෙනවා. ආපු ආසාවක්, ආපු හැඟීමක්, ඒ චරිත පිළිබඳ අවබෝධයක්. මේ චරිතේ නම් මෙන්න මෙහෙමයි, මේ චරිතේ ඇවිල්ලා අම්මා, මේ ඇවිල්ලා චරිතේ තාත්තා. තාත්තා නම් ඔන්න අපි මේ සුරාපානය කරනවා. ඉතින් අම්මට ඇවිල්ලා කරදර කරනවා. ඉතින් මේ ඒ ගොඩනගාගත්ත මේ චරිතේ ඒ විස්තර ටිකත් එක තමයි අපි දැන් මේ දැන් අවස්ථාව භුක්ති විඳින්නේ. ඊපස්සේ ඊළඟ අවස්ථාවට අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔන්න වගේ අර ඒ ඒ ජවනිකාවෙන් ජවනිකාවට අපිව අලවලා බැඳලා කතාවක් හදලා චිත්‍රපටියක් හදලා කතන්දරයක් හදලා මේ ඒක ඇත්ත කරලා ජීවත් වීම තමයි අපිට සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට තණ්හා වෙනුයි අවිද්‍යාව වෙනුයි තමයි සහයෝගය ලැබෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම පැහැදිලි දැන් මෙතන මේ සංගීතනම බොහොම සියොම්ම හිතනවන ස්වාමීන් වහන්සේ උදාහරණයක් විදිහට අපි චොක්ලට් දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරපු උදාහරණයම අපි තුමුක දැන් චොක්ලට් කෑල්ලක් අපි කනවා කියලා දැන් දැන් එතකොට දිවට එක එක රස දැනෙනවනේ දැන් චොක්ලට් වල පැණි රස තියෙනවා රස තියෙනවා කිරි රස තියෙනවා දැන් මේ පැණි රස දැනගන්න ඔය දැනෙන් ඇති වෙලා නැති වෙලා යනවනේ. ඊට පස්සේ තමයි ඊළඟ රසය දැනෙන්නේ. ඔව්. හැබැයි දැන් අපි දැන් අපිට මේව වෙන වෙනම දැනෙන්නේ නැහැ මේ ස්වාමීන් සංඥාව දැනෙන්නේ මේ චොක්ලට් කියලා මේ මේ හැමදේකම එකතුවක් වගේ. හ්ම්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ මේ හිත තුළින් අර කලින් විනාශ වෙලා ගිය සංඥාවල තියාගෙන තමයි නිකන් ගොඩනගාගත්ත සංස්කරණය කරගත්ත දෙයක් නේද දැන් මේ අපි ඇත්තටම මේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ කියලා එහෙම එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ සංහාවක මේවා එකට එකතු කරගෙන ඉන්නේ අනිවාර්යයෙන්ම ඔය කියන්නේ තණ්හාවෙන් තමයි අපි මේ ටික එක්රස් කරගෙන ඒක මතක තියාගෙන නේද ඊට පස්සේ ඒකටම බැඳිලා ඒකම ඉල්ලගෙන ඉතින් ඒ ටික ඔක්කොම ඉතින් බොහොම යහුසුලව සිද්ධ වෙනවා දැන් අපි අර බුදුහාඳුරෝ කියලා දීපු නිසා අපිට ටිකක් බෙදලා මේකයිල සංඥාස්කන්ධය මේක වේදනාස්කන්ධය මේක සංස්කාරස්කන්ධය කියලා අපි ටිකක් මේ සිද්ධ වෙන සංසිද්ධිය කෑලි වලට කඩලා විග්‍රහ කළා පොඩ්ඩක් බලන්න පුළුවන් එතකොට ටිකක් අපිට තේරෙනවා නමුත් අපි ඒවා ගැන දැනුවත් බවක් නැතිව නිකම්ම සම්පූර්ණ මේ සංසිද්ධිය තුල මුලා වෙලා කටයුතු කරද්දී සම්පූර්ණ අපි ඒක තුල තමයි ජීවත් වෙන්නේ ඒක අපි ඊළඟට ඉන්ටර්ප්‍රිට් කරනවා ඒක අපි ඒ පිළිබඳව අර්ථ දක්වනවා කෙනෙක්ව හදාගෙන පුජ්‍යලයකව හදාගෙන අපේ රුචි අරුචිකම් මේ තුළට යොදාගෙන තමයි අපි මේ සිද්ධිය ගැන අර්ථ දක්වන්නේ අපිට මේ වගේ බෙදලා බලන්න වෙන ඊළඟ විමසලා බලන්න තේරෙන්නේ නැහැ එහෙමයි ස්වාමීන් වහන්සේ හරියට ඒ කියන්නේ දැන් අපිට යමක් සම්පූර්ණ ලෝකයෙන් එහාට යමක් තේරෙනවා නම් ස්වාමීන් වහන්සේ දැන් චොක්ලට් රසය උනා අපිට හරිනම් වෙන වෙනම දැනෙන්න ඕනේ නේද? කියන්නේ මේ නුරඩසිය පරිවසය ඒ වගේ අනිකා ඔක්කොම එකතුවක් වෙන විදිහට ඔව් වෙන්වෙන් කමක් ඔව් වෙන්වෙන් කළා දැන ගැනීමත් ඇත්තටම දැන් මෙහෙමයි. ඔකේ එක එක මට්ටම් තියෙනවා. දැන් අපිට මුලා වෙච්ච මට්ටමේදී එහෙම අපි බලන්න යන්නෙත් නෑ අපි පුළුවන් තරම් ඒකෙන් ලැබෙන ආස්වාදය විඳගනිමින් පුළුවන් තරම් ඒකෙන් සතුටක් විඳිමින් තමයි ඒක මේ සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඊට පස්සේ අපි දවන්න දැන් අපි සිහිය දිනු කරනවා. අධිපට්ඨානයක් වඩනවා. එහෙම වඩන්න ගියාට පස්සේ දැන් හැබැයි මේ චොක්ලට් රස ඔන්න දැන් දිවේ දැනෙනකොට ඉතින් ඒ ගැන යම්සි අවබෝධයක් ඇතිව ඒ රස පිළිබඳ වැටහීමකින් අපි ඒක අපිටම අනුභව කරනවා. එතකොට එතකොට ඇත්තටම සිහිය තියෙනවා මේ අනුභවය ගැන. දැන් මේ මොකක් හරි පැණි රසක් මේ දිව උඩ තියෙනවා කියලා දැන් අවබෝධයෙන් වැටහීමෙන් සිහියෙන් තමයි ඒක අනුභව කරන්නේ. ඊට තවත් ටිකක් එහාට යනකොට සම්පජඤ්ඤය එහෙම දිනලා යනකොට දැන් එතකොට තේරෙනවා මේ මේ චොකලට් රස කියලා කියාගෙන හිටියට මොකද මෙතන චොකලට් කියලා එකක් නැහැ. මෙතන මේ කුඩා කුඩා කුඩා කුඩා දැනීම් රාශියක් තියෙනවා. ඒ දැනීම් දැන ගැනීම් රාශියක් තියෙනවා. රස විඳීම් රාශියක් තියෙනවා. ඒක දැන් මේ මුළු ක්‍රියාවලිය තව බොහොම සියුම් කොටස් වලට බෙදිලා වෙන් වෙලා සමහරට පෙන්න ගන්නවා. එතකොට ඔන්න තවත් යක් ගැඹුරට යනකොට සමහර විට කෙනෙකුට අර පටිසෝපන්න ස්වභාවයත් පේන්න පුළුවන්. අරක නිසා තමයි මේක වෙන්නේ. මේක නිසා තමයි මේක වෙන්නේ. කියලා අර මදුපිණ්ඩික සූත්‍රය වගේ මම හිතන්නේ එච්චරම සූක්ෂමව දැක ගන්න පුළුවන් වෙයි කියලා. කෙසේ නමුත් අඩුතරමින් ඒ ස්පර්ශය සිද්ධ වෙනකොට වේදනාව පහළ වෙන හැටි. ස්පර්ශය සිද්ධ වෙනකොට අපිට සැප වේදනාව පහළ වෙන හැටි. සැප වේදනාව පහළ වෙනකොට හිතේ තව පොඩ්ඩක් ඉල්ලන හැටි, තව කෑල්ලක් ඕනේ කියන හැටි. ඒ ආසාව පහළ වෙන හැටි, තණ්හා පහළ වෙන හැටි. ඔන්න දැන් ටිකක් තව ගැඹුරකින් මේ ක්‍රියාවලිය අධ්‍යයනය කරනවා. තවත් කාලයක් යනකොට දැන් මේක දැන් අධ්‍යයනය කළා කළා කළා කළා අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න දැන් හැබැයි හිත මේක දැන් අතහැරලා දානවා. එයාට දෙනවා මේක ඇති වැඩක් නැහැ. මේ සැප වේදනාවක් කියලා අල්ලන් ඉඳලා තියෙන්නේ. නැත්තම් පැණි රසක් කියලා අල්ලන් ඉඳලා තියෙන්නේ. චොක්ලට් රසක් කියලා අල්ලන් ඉඳලා තියෙන්නේ මේ කිසිම තේරුමක් නැති. ඇතිවීම නැතිවීම රාශියක්. දැනීම් වල දැනීම් වල එකතුවක්. එක එක කුඩා කුඩා දැනීමක් ගත්තොත් ඒවැ මේ රසය මේක චොක්ලට් එක කියලා මොකක්වත් නැත්තේ නෑ. එතන තියෙන හුදු දැනීම් රාශියක් පමණයි. එතන ධාතු ලක්ෂණ රාශියක් පමණයි. නැත්තම් අපිට මේ ආයතන වල ඇතිවීම නැතිවීම ස්වභාවයක් පමණයි. ආයතන වල උපාද වය ස්වභාවයක් පමණයි කියලා ඔන්න ටිකක් ගැඹුරු අවබෝධයකට අපි තමු විපස්සනා හරහා කෙනෙක්පත් වෙනවා. ඒ බඳු ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා නම් දැන් ඊට පස්සේ හිත මේ ක්‍රියාවලියේ එල්බ ගැනීමක් නැහැ. ඒ තුල බැහැ ගැනීමක් නැහැ, උපාදාන කිරීමක් නැහැ. හිත දැන් මේ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා උපාදාන රහිතව සැහැල්ලුවෙන් නොබැඳී ඉන්න තත්වයක් හිත තුල ගොඩ නැගෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම අපිට ඊළඟ සතියේදී එහෙම පටන් ගන්න තියෙන්නේ. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දැනගෙන වාසය කරනවා කියලා කියන්නේ මොකද්ද කියන එක ගැන තමයි අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම තේරුණා. සර් හොඳයි හොඳයි. හොඳයි. ඊළඟ දාම් ගැටළු ඉන්දිරාට අසන්න පුළුවන්. අවසරයි ගෞරව ස්වාමීන් වහන්සේ. ඔව්. රූප දැකලා, ශබ්දයන් දැකලා, ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන හයේ අපි රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන් දැකලා දැනිලා, ඇහිලා, ඒකට චේතනා පාල වෙනවනේ. එතකොට දැන් මේ තේරම දේවල් පංචස්කන්ධයට ඇති වුණේ පියවියකින් නෙවෙයි. ඒක ඉව නොහැකි කියන්නේ එතකොට මේ එසේනම් සියලු කුමක්ද කුමන ආකාරයෙන් ජීවිතය අප තුළ පවත්වාගත යුත්තේද කියලා සම්වාද පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න මේ. ඔව්. හොඳයි. ඉතින් ඒක තමයි ඇත්තටම දැන් සිහිය නැතුවමත් නෙමෙයි හැබැයි සිහිය මුලා වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. සිහි මුලා වෙලා. අපිට ගැඹුරක් පේන්නේ අපි මතු පිට තමයි ජීවත් වෙන්නේ. රූප පේනවා හැබැයි රූපේ තියෙන ලස්සනට හැඩයට අපි ඉක්මනටම බැඳෙනවා. ඒතර අර ඒකෙන් වෙන් වෙලා ඒක දිහා බලන්න තරම් මධ්‍යස්ත බවක් හිතේ නැහැ. ඒතර අපේ සතියට නුවණ එකතු වෙලා නැහැ. සතිය සතිය සතිය නැහැ කියනම තමයි ඉතින් වෙන්නේ. පියවි සිහිය නැහැ කියන්නම තමයි වෙන්නේ. කියන්නේ දැන් අර ඒ දැකපු දෙයින් හදලා දෙන ස්වභාවයක් තුල අපි මුලා කරනවා. ඒ මුලාව තුල ඉඳගෙන තමයි ඊළඟ මොහොත අපි අත්දකින්නේ. ඒතර ඒ මුලාවෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ මුලාවෙන්, ඒ ආසාවෙන්, ඒ බැඳීමෙන් යුක්තව තමයි ඊළඟ ඊළඟ මොහොත අපි රස විඳින්නේ. එතකොට අර පියවි 100ක් නෙමෙයි තියෙන්නේ. දැන් වෙන හදාගත්ත තත්ත්වයක්, උපාදාන තත්ත්වයක්, භව තත්ත්වයක් අත්දැකීමින් ඊළඟ මොහොත අපි රස විඳින්න හදනවා. මේ දෙක අතර يعني දැන් උපාදාන වලින් තොරව අපි හිතමු බැඳීමකින් තොරව ඉන්නවනම් අන්න එතන තමයි නිවරදිම සිහියක් තියෙන්නේ. එතකොට අර ඊටාම මධ්‍යස්තව ඒක ඒක බැඳෙන්නේ නැතුව ඒක ගැන විශේෂ ඇල්මක් නැතුව විශේෂ ගැටීමක් නැතුව බොහොම මධ්‍යස්තව ඒ අත්දැකීම ලබන්න පුළුවන්. එතන තමයි අන්න පියවි 100ක් තියෙනවා කියලා නිවර්දිව කියන්න තියෙන්නේ. ඉතින් අර කලින්පත් ප්‍රශ්නෙට උත්තර දුන්නා වගේ අපි මුලදී කරන්නේ අඩුතරමින් මේ අතීතයේ අනාගතයේ කියලා පටලවා ගන්න පටලැවිල්ලෙන් බේරෙන්න මේ වර්තමාන අරමුණක් පාවිච්චි කරන එක. ටිකක් අපි හිතමු සරල අරමුණක් උපේක්ෂා සහගත අරමුණක් පාවිච්චි කරන එක. ඒක පාදක කරගෙන අපි සිහිය පිහිටුවා ගත්තට පස්සේ තමයි අපි ටිකක් නුවණ පැත්ත දියුණු කරන්න උත්සාහන්ත වෙන්නේ. ඒතර තමයි මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන හරි වැටහීමක් ඇති වෙන්න පටන් ගන්න. පැහැදිලි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ තහම් ගැටලුව බද්ධජීව මතකට අසන්න පුළුවන්. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම ස්වාමීන් වහන්සේ දැන් මේ කරගෙන කරන භාවනාව පිළිබඳව තව පොඩ්ඩක් විමසලිමත් බැලුවාම දැන් මට මෙහෙම පසුවිපරමක් බැලුවාම දැන් අපි අනිශ්චිත ස්වභාවය පවත්වනකොට සාමාන්‍යයෙන් සිතේ පවතින බොජ්ජංග ධර්මනේ නමුත් අපි ඒව තියෙනවාද කියලාවත් විමසීමක් දැන් කරන්නේ නැහැ. ඒ සංකලනයක් තමයි තියෙන්නේ. නමුත් ඒ අතරතුර ඒවා තිබෙන බවවත් නොදැනුණාට එතකොට ඇස කන ඒ වගේ ආයතන හරහා ඇති යම් දැනීම් ප්‍රමාණයක් තියෙනවා. ඒවා උපාදාන කිරීමක් හෝ ඒවා ඔස්සේ සංඥා මට්ටමට යෑමකුත් නැහැ. ඒවා ඔක්කොම සංකලනයක් තියෙනවා. එතකොට ඒකෙන් ගම්‍ය වෙන්නේ ස්වාමීන් වහන්සේ අර ගොජ්ජංග ධර්ම වලට වඩා අර ටික ප්‍රබලයි කියන එකක්ද මට ඒක ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් බඳුජී මහත්තයා කියන්නේ ඒකනේ මේ බොජ්ජංග වලට වඩා උපාදාන තත්ත්වයක් ප්‍රබල වීම නිසා ඉන්නවා කියලාද මට චුට්ටක් ආයි කියන්න. නෑ නෑ උපාදාන ප්‍රබල වීමක් නෙමෙයි. නමුත් අපිට සාමාන්‍යයෙන් අපි සතිය යෙදෙව්වොත් නේ දැන් බොජ්ජංග ධර්ම ටික තියෙනවා කියලා අහු වෙන්නේ. ආහා ඔව් දැන් අපි සතිය යොදවන්නේ නැහැ අනිශ්චිත ස්වභාවයත් කොහොමද නෑ මෙහෙමයි එතන එතන බන්දිය මහත්තයා ඒ ප්‍රකාශය වැරදි දැන් ලස්සන සූත්‍රයක් එනවා උන්නාබ බ්‍රාහමණ සූත්‍රය කියලා මම හොයලා දාන්නම් මේ chat එකට උන්නාබ බ්‍රාහමණ සූත්‍රයේදී දැන් බුදුරජාණන් වහන්සේගෙන් මේ උන්නාබ බ්‍රාහමණයා අහගෙන යන ප්‍රශ්නවලදී මනසට තියෙන පිළිසරණ මොකක්ද කියලා අහනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සතියේ කියලා ඊපස්සේ එතුමා අහනවා සතියේ පිළිසරණ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. සතියේ පිළිසරණ වශයෙන් පෙන්වන්නේ විමුක්ත ස්වභාවය. කියන්නේ නොබැඳුණු ස්වභාවය. උපාදාන නොකරන ස්වභාවය තමයි සතියේ පිළිසරණ වශයෙන් පෙන්වන්නේ. ඒතර අපි දැන් උපාදාන නොකරන මනසක් යම්කිසි තැනැත්තෙක් පවත්වනවා නම් ඒතර ඒ ඒ තැනැත්තාට සම්පූර්ණයෙන්ම ආයි අමුතුවෙන් සතිය පැවැත්වීමක් කරන්න කිසිසේත්ම උවමනාවක් නැහැ. එයා සතියේ gedette තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ආයි මේ මේ අමුතුවෙන් සතිය පවත්වනවා කියලා දෙයක් යාට නැහැ. යා මේ සතියේ තමයි වාසය කරන්නේ. ඒ නිසා අපි දැන් මුලදී තමයි සතිය පිහිටවනවා කියලා සතිය පවත්වනවා කියලා අපි නිකන් ඌමනාවෙන් අරමුණක් හොයලා දීලා ඒකේ හිත ඔබ්බල වගේ පවත්වන්න හදන. මොකද මේ එහෙම කරේ නැත්තම් හිත පයින්නවා අතීතයට. එක්ක හිත අනාගතයට පයින්නවා. ගිහිලා වර්තමානයේ ඇහෙන දැනෙන දේවල් වල මුලා වෙනවා. ඒ හින්දා මේ කොහොම සරල අරමුණක මුලා නොවන අරමුණක හිත පවත්වමින් පවත්වමින් ගිහිලා තමයි හිත යන්තම් පොඩ්ඩක් බේරගන්නේ. නමුත් හිත බේරගත්තට පස්සේ හිතට කිසිම අරමුණක් කිසිම උපාදානයක් කිසිම ඇසුරක් නැත්තම් ඉතින් එයා ඒ සතියේම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා එතෙන්දී ආයේ අමුතුවෙන් සතිය පවත්වනවා කියලා අපි කියන්න දෙයක් නැහැ. සතියේ gedera තමයි දැන් වාසය කරන්නේ. නමුත් අර ඒක අර සතිය තියෙනවා කියනවත් ප්‍රකට වෙන්නවට වඩා අර නිකන් අපිට දැනුවත් බවක් තියෙනවා එච්චරයි. ශබ්දවල දැනුවත් බවක්. ආ. ආලෝකයේ දැනුවත් බවක් මේක තියෙනවනේ ඒක ප්‍රකට නිසා තමයි මම මේ ප්‍රශ්නේ නැගුණේ. හ්ම් හ්ම්. නමුත් තුලින් ගත්තොත් එහෙම ඉතින් අර පොඥංග ධර්ම ටික තමයි තියෙන්නේ. නමුත් ඒක තියෙනවද කියලා අසු කරගන්න නම් අපි ආයි සතිය යොදලා බලන්න ඕනේ. ආ එතන නෑ නෑ මම කියන්නේ මේ බඳුජීව මහත්තයා බලන්න ඕනේ නැහැ කියලා තමයි මාත් කියන්නේ. මොකද දැන් ඔය මට්ටමට එනකොට හිත උපාදාන නොකරන මට්ටමක හිත පවතිනකොට අපි ආයේ මේ තිගැස්සিলা හරිලා බලන්න යෑම තුළ අපි සංස්කරණයක් කරන්නේ. දැන් ඔතනදී ඇත්තටම සංස්කරණ අඩු වෙච්ච තරමට තමයි අපි නිවැරදි ගමනක කියන්නේ. අපි සංස්කරණ කළා මේක හාර අවුස්සන්නේ යෑම තුළ සිද්ධ වෙන්නේ අපි අර ඒ යන නොබැඳුණු ප්‍රවාහයට අකුල් හෙරීමක්. ඒ යන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. දැන් හිත කොහෙවත් බැඳිලා නැහැ. උපාදාන කරලා නැහැ. හිතේ කිසි ආතතියක් නැහැ. එහෙමනම් ඒ කියන්නේ යන ගමන නිවැරදි. එතකොට අපි ආයෙ නිකන් හරස් කරලා බලන්න ඒ එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ අනාකූල ප්‍රවාහය එහෙම මේ යන්න දෙන්නයි තියෙන්නේ. මේමයි සම්. ඔව්. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ශාරිට අසන්න. තේරුම් ගන්නයි සාරාංශය. ඔව්. සාරාංශ මේ දැන් උත්තරනදී දැන් අපි රසේ විදිනවා කියන එකට ආවොත්. හ්ම්ම්. උපාදාන නොකරත් එතනට යන්න පුළුවන් නිසා නේද? ඒ කියන්නේ දැන් අපි ආහාරයක් ගන්නකොට අපිට උග ව්‍යංජන ගොඩක් තියනවා කියලා. හ්ම්ම්. හරි හරි. මම පුරුදු වෙලා තියෙන්නේ ගොඩක් වෙලෙට බත් ගන්නකොට එකක් එකක් එක එකක් එක එකක් එක එහෙම කාලාන්තරයක් තුළ එහෙම පුරුදු වෙලා තියෙනවා. ඒතකොට එතන සංඥා ගොඩක මේකක් තමයි යන්නේ නෝ. එතන උපාදානය කරන්න ඕන උපාදානය කරන්න උපාදානය නොකරන්න ඕන නොකර යන්න ඒක ඒක පුළුවන් නිසා. ඒ කියන්නේ ඒ දැන් අපි හිතන බෝන්චි කියලා විතර බෝන්චි එක ඉවර වෙනකොට මැල්ලුම් එක එහෙම වෙන්න පුළුවන් නේද? දාණය නොකර රසය විඳින්න පුළුවන් කියලා නම් මාත් කියනවා. ඔව්. දැන් ඒකනේ දැන් බුදුරජාන් වහන්සේ කාටද මේ බාහියට කියන්නේ ඒකනේ. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති මුතේ මුත මත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති කියනකොට උපාදානයක් නැහැ. හැබැයි එයා දිත්තේ දිත්ත මත්තම්. එයාට දැකීම තියෙනවා. දැකීම සිද්ධ වෙනවා. නැත්නම් පෙනීම සිද්ධ වෙනවා. ඇසීම ඇහෙන එක සිද්ධ වෙනවා. නාසයට දිවට කයට දැනෙන එක සිද්ධ වෙනවා. හිතට අරමුණු වෙන එකත් ඒ අරමුණු පිළිබඳ දැනගැනීමත් සිද්ධ වෙනවා. මෙතනින් අදහස් වෙන්නේ මෙයා මේ මේ ආයතන 6 ස්විච් ඔෆ් කරගත්තා කියලා. ආයතන 6 සම්පූර්ණයෙන්ම නිකන් අක්‍රිය වුණා කියලා හැඟෙන්නේ ඒ වෙනුවට ආයතන 6 හොඳින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි හොඳ සිහියෙන් ඉන්නේ. ඒ සිහියෙන් ඉන්න නිසාම ඉන් එහාට හිතේ කම්පනයක් නැත්නම් හිත එයත් එක්ක පැටලෙවිල්ලක් ඇහිච්ච දේත් එක්ක පැටලෙවිල්ලක්, පෙනිච්ච දේත් එක්ක පැටලෙවිල්ලක්. නාසයට, දිවට, කයට දැනිච්ච දේත් එක්ක පැටලෙවිල්ලක්, හිතට ආපු අරමුණත් එක්ක පැටලෙවිල්ලක් වෙන්නේ හිතේ ඒ නොබැඳුණු ස්වභාවය ආරක්ෂා වෙලා තියෙනවා. අර කිව්වා වගේ උපාදාන වෙන්නේ නැහැ. හැබැයි අරමුණ දැනෙනවා. උපාදාන නොවි අරමුණ දැනගැනීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක තමයි අරමුණක් දැනගන්නවා, විදින බවක් දැනගන්නවා, සංඥාවක් දැනගන්නවා. ඒ ඔක්කොම ඒ දැනගන්න ගතිය උපාදානය නොකර යන්න පුළුවන් නේ ස්වාමී. ඔව් ඒක හරි. දැන් අර සංඥාවල එහෙම සමාහට මට හිතෙනවා නිකන් අර සංඥාවලින් මේ අහවලා කියලා අපි දුන්නා කෙනෙක්ව දැක්කා. ඒත් ටංගාලා ඉතින් අපි අඳුර ගන්නවා මේ අහවලා කියලා. සම්මුතියෙන් අඳුර ගන්නවා. හැබැයි අර එයාට හා සම්බන්ධ සිතුවිලි සමුදායක් ඇවිල්ලා ඉස්සර වගේ කල්පනා වෙවි එහෙම යන ගතියක් තියෙන්න බෑ. එහෙම සමහර ව්‍යංජන ව්‍යංජන බලන්න යන්නේ නැතුව ඉන්නවනේ. ඔව්. එහෙම යන්න හැටි ඒක. පුළුවන් පුළුවන්. ඔව් ඔව්. ඒතර සමහර දැන් අපි මුළු කලින් තුලත්තේ ඒකනේ නේද? නැත්නම් උදේට යන ගමනක් නෙවෙයි දැන යන ගමනක්. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඒක තමයි දැන් අපි මේ භවනා කරද්දී මේ සමහර විට නිකන් අපිටම ටිකක් තීව්‍රව සමාධියක් අහරමේ තියෙනකොට නිමිති නොගෙනම ඉන්න ඉඩ තියෙනවා. තර හඳුනා ගන්නවත් බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි අතරම බලාපොරොත්තු ඔකේ සමබර වීමකදී හඳුනා ගැනීම සිද්ධ වෙවි. හැබැයි හිත ඒව ගැන කතන්දර ගොතන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව අර හිතේ තිබිච්ච නොබැඳුණු ගතිය රැකගනිමින් සැහැල්ලුවෙන් ආත තියක් ගන්න නැතුව ඒ හිතේ ඉඩකඩ සහිතව වාසය වීම තමයි වාසය කිරීම තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. එයාට ඒකට ටිකක් ලෝක දෙකේම ජීවත් වෙන්න පුළුවන් ගතියක් තමයි කියන්න වෙන්නේ. එහෙමයි කවුරුහත් ඒකදී අර කරලා පොඩ්ඩක් පුළුවන් ඒ කියන්නේ උපාදානෙත් බලන්න පුළුවන් ඒක නොකර ඉන්න එකේ කරන එකේ වෙනසට වගේ එහෙමත් කරන්න පුළුවන් නේද සාස්ත්‍රය. ඔව් ඔව් ඔව්. ඔය. ඔව්. ඔව්. ගිය සතිය සම්බන්ධ ගිය සතිය පොඩ්ඩක් මට සම්බන්ධ වෙන්න කරුවා කියලා අතරමැදි. ඔව්. මේ ඒක සම්බන්ධ විපස්සනා සමාධි ගැන විපස්සනා ධානය ගැන කතා කරනකොට චින්තනය එහාට යටි ශුන්‍යතාවය ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ආකාසනංචායතන මට්ටම ඒ ශුන්්‍යතාවයේ වර්ධනය වෙවි වර්ධනය වෙවි යන එක එක මට්ටම් වශයෙන් තමයි අපිට කියන්න වෙන්නේ. ඉතින් අපි දෙන අර්ථ දැක්වීම අපි බලන දෘෂ්ටි කෝණය අනුව තමයි විග්‍රහ කරන්න වෙන්නේ. හිතන්න දැන් ආකාසනංචායතන මට්ටමේදී නම් කෙනෙක් මූලිකත්වයේ දීලා බලලා තියෙන්නේ ඉඩ කඩ සම්බන්ධයෙන්. හිතේ ඉඩ කඩ වැඩි වෙලා හිතේ කලින්නම් හරිම ව්‍යාකූලත්වයක් තිබුණේ අරමුණු බහුල බවක් තිබුණේ සංඥා බහුල බවක් තිබුණේ දැන් මේ සංඥා ඉවත් වෙලා හිතේ ඉඩකඩ හුඟක් තියෙනවා ස්පේස් එක හුඟක් තියෙනවා ස්පේස් එක අනන්ත වෙලා ඉඩකඩ අනන්ත වෙලා හිතේ මෙන්න මේ තැන තමයි බවුන්ඩරි එක කියලා සීමාව මෙන්න මේකයි කියලා කියන්න බෑ හැමතැනම මේ ඉඩකඩ පැතිරලා තියෙනවා මේ පළවෙනි එක දෙවෙනි එකේදී හැබැයි මේ ඉඩකඩ පමණක් නෙමෙයි මේ ඉඩකඩ හැමතැනම දැනුවත් බවකුත් තියෙනවා දැනුවත් බවක් පැතිරලා තියෙනවා එතකොට අපිට කියන්න පුළුවන් ආ මේ විඥානංචායතන පැත්තක් කියලා. ඒ වගේමයි හත් තුන්වෙනි එකේ හැබැයි මේ දැනුවත් භවයේ කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, දෙයක් නැහැ. හිත අහවල් දෙය කියලා අල්ලගෙන නැහැ. මෙන්න මේ අහවල් දෙයක් කියලා කියන්න නිරූපණය කරන්න දෙයක් නැහැ. සත්වයේ පුජ්‍යලයක් ආත්මයක් මම කියලා කියන දෙයක්වත් නැහැ. නැත්ති කිංචි කිසිවක් නැහැ. ඒ බලන දෘෂ්ටි කෝණයේදී ඔන්න යාට කියන්න පුළුවන් දැන් මේ ආකින්චඤ්ඤායතන මට්ටමක් තමයි තියෙන්නේ කියලා. ඊපස්සේ ඒක අපි සංඥා වට්ටමින් විස්තර කරනවා නම් තමයි නේව සංඥා නාසංඥා අතර පැත්තක් තියෙනවා කියලා කියන්න තියෙන්නේ. එතන ඒ සමාවෙන් සමනොත් එතනදී ආත්ම සංඥායතන මැත්තේ ශුන්‍යතාවයේ ලොකුට ගැඹුරුයි. ඔව් අන්න අන්න හරි. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයා මෙයා එකාතකින් ඔය බලන දෘෂ්ටි කෝණයත් එයා තුල ගොඩනැගෙන අවබෝධය මත තමයි ඉතින් තීරණය වෙන්නේ නේද? එයාට මුලදී පෙනුනේ නිකම් මේකේ ස්පේස් එක ගැන. පස්සේ තේරෙනවා මේක ගැන දැනුවත් වීමක් ගැන ඊට පස්සේ මේක සත්වයේ පුජ්‍යලයක් නැහැ කියන ගැඹුරු අවබෝධයක් ගැන තමයි යාට්ගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ. එතකොට ශුන්්‍යතාවයට තමයි ප්‍රමුඛත්වයක් ලැබිලා තියෙන්නේ. ඔව්. ඉතින් තම අනිමිත්ත අපරිචිත ඒ හරියට එනවා නම් ඉන්නේ. ආ එහෙම්ම කියන්නත් බෑ. එහෙම්ම කියන්නත් බෑ. මේ ඔක්කොගෙම නිකන් සංකලනයක් වගේ තමයි ගන්න වෙන්නේ. අනිමිත්ත කියන එකේදී නිමිති නෑ කියන එකනේ ගන්න වෙන්නේ. ඉතින් ඒක ඕනනම් ඉතින් මේ කියන්න පුළුවන් සංඥා නෑ, නිමිති නෑ, අනුව්‍යංජන ගන්න නෑ. ඒකෙදී නේව සංඥා නා සංඥායතන මට්ටමට ටිකක් සමානයි කියලා එහෙම කියන්න පුළුවන්. නමුත් ඉතින් ඔය පළවෙනි මට්ටමේම පවා නිමිති නොගැනීම නිසා තමයි හිතේ ඉඩකඩ වැඩි වෙලා තියෙන්නේ. සංඥා ඇතුළට වද්දා නොගැනීම නිසා ඔන්න ඉඩකඩ වැඩි වෙලා තියෙනවා. ඔව්. පැහැදිලිවම ඊට පස්සේ සල්වාස තවත් දෙයක් දැනගන්න ඕන වාසයකින් මේ සල්වාස දැන් මම ඒක හරියට දන්නේ නැහැ. ඒක විපස්සනා සමාධිද නැද්ද කියලා. ඒක නම් වාසයකින් පැහැදිලිව දැනගන්න ඕනේ. දැන් සල්වාස අපි සමතේ වඩලා හුරු වුණාට පස්සේ දෙක අරගෙන ඉන්නකොට අපිට ඒ කිසිම නිමිත්තක් නැතුව සමතේ වඩන්න පුරුදු වුණාට පස්සේ ඒ කියන්නේ අර මානසික සතහනක් එක්කම හිතන්නේ. ඒතර පියවිසිය ගෙනනකොටත් ඒ වලට යන්න හැකි ගතියක් තියෙනවා. හැබැයි ඒ කර වගේ ඒ කියන්නේ S2 පියාන කරනවා වගේ දීර්ඝ නැහැ. ඒක ශනිකව එන ගතිය තියෙන්නේ. තරමක වේලාවක් ඉන්න පුළුවන්. නමුත් ඒක කැඩි කැඩි පිනිවිද උදේ වය හරි ඒ වගේ වෙන්න පුළුවන්. මේ ඒතර සම්මාන්නේ ඒක මොන කොටසද තියෙන්නේ කියන්නේ දැන් පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරේ ධානය හතරකම යන්න හැටි. එතකොට සාමාන්‍යයෙන් ඇස් දෙක පියන්න. එතකොට ඒක සමතය. ඒ හැබැයි ළඟින ස්වභාවය පොත් නැහැ. ඒක තමයි. විපස්සනායනොත් අපි එදා ඕක ගැන කතා කරා. දැන් අපි අරමුණට හිත නංවමින් නංවමින් ඉන්න අවස්ථාව අරමුණ විමසමින් ඉන්න අවස්ථාව ඒතර පළවෙනි ධ්‍යානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. වේදනානුපස්සනාවක් නම් වඩන්නේ ඉතින් විවිධ වේදනා පහළ වෙනවා. මතුවෙන මතුවෙන කුඩා මේ වේදනාවට හිත නංවනවා ඒ අරමුණ විමසනවා. ඒකේ අර ධානාංග පහ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් දැන් හිතට ලොකුවට නංවන්න කියලා ලොකු වෙන තැනකට යන්න දෙයක් නැහැ. එතනම වගේ තමයි තියෙන්නේ. අරමුණ හුඟාක් සියුම් වෙලා, කුඩා වෙලා. ඒතකොට කුඩා කුඩා අරමුණක සියුම් සියුම් අරමුණක තමයි ඒක දැනගනිමින් හිත නිකන් එක්තනම වගේ ඉඳිමින් වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. ඒක නිකන් අර සමාධියේ නිකන් තහවුරු වීමක් හිත නිකන් නතර වෙලා ඒක වෙන දිහා බලාගෙන සිටීමක් තමයි තියෙන්නේ. ආයි වෙහෙසෙන දෙයක් නෑ අරමුණෙන් අරමුණට හිත නංවන්න තැන් තැන් වල තියෙන අරමුණු වලට හිත නංව නංව ඉන්න ගතියක් නැති තරම්. ඒකද දෙවෙනි අවස්ථාව වශයෙන් හඳුනගන්න පුළුවන්. තුන්වෙනි එකේදී නිකන් ඒව නිකන් ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා ඒක කිසි රහක් නෑ. අර ප්‍රීති සුඛ පැත්ත දැන් හුඟක් අඩුයි. නිකන් සාමාන්‍ය සරල සැහැල්ලුවක් තමයි තියෙන්නේ. ඒතර ඒකේ තෘප්තිමත්ව වාසය කරන එක තුන්වෙනි අවස්ථාව වශයෙන් හඳුනගන්න පුළුවන්. හතරවෙනි එකේ හුඟක් දුරට උපාදාන වලින් හිත නිදහස් වෙච්ච අවස්ථාව උපේක්ෂා සහගත தත්ත්වය තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක ඉතින් ලොකු පරාසයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමයි සමනස දැන් අපි අපි හිතට දුන්නාම ඒ ඒක ඒක කොයි විදිහද? ඒකයි දැනගන්න. හිතට දුන්නාම කියන්නේ අපි අපේ හිතට පළවෙනි ධ්‍යාන තත්ත්වය කිව්වහම එතන පහම ඒක රාශී වෙලා දැනෙනවා. නමුත් එතන කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ නෑ නෑ නෑ. ඔය කිසිම දෙයක් නැති தත්ත්වයේ කෙලින්ම හතරවෙනි මට්ටම කතා කරන්න ඉන්නේ. විපස්. කිසිම දෙයක් නෑ. ධ්‍යාන අංග ටික තියෙනවා. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි මම කිව්වේ. ධ්‍යාන අංග ටික තියෙනවා. නමුත් අරමුණක් නැහැ කියන தත්ත්වය විපස්සනාවට දැන් අරමුණු කරන්න අරමුණු විමසීමක් නැහැ කියන මට්ටම ගන්න වෙන්නේ කෙලින්ම හතරවෙනි ධ්‍යානය කියලා. තියෙනවා. ඔව් වෙන්න පුළුවන්. යම් උපේක්ෂාවක් තියෙනවා, සහනයක් තියෙනවා. හරි සමහරවිට. හොඳයි හොඳයි. සේවත් තන්ත්‍රි සංඝහස මහතෙර දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සේවන් සරයි සංඝහස. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව මානෙට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේවස්තරයි. ඔව්. ස්වාමීන් වහන්සේගේ භාවනාව දෙකින් වෙන කියන්නේ ස්වාමීන් සක්මන් භාවනාවේදී මට දෙපයට ඉක්මනින්ම දෙපය ඇවිදින විදිහට මනේලි දෙපය දෙපතුල ස්පර්ශ නොදෙන ගිහිල්ලා කය විදිනවා වගේ දැනෙනවා ඉක්මනින්ම ඊට පස්සේ පයක් ඇවිදිනවා කියනවා සක්මනේ දෙනවා කියලා දැනෙන්නේ ඇවිදීමක් සිද්ධ වෙනවා අරමුණ ඊට පස්සේ අරමුණක් නැතුව සිතෝගේ කියනවා කිසිම අරමුණක් නොගෙන හැරිපීමක් සිද්ධ වෙනවා. පරයන්ක භාවනාවේදී ස්වාමීන් වහන්සේ ඇස් දෙක පියාගත්කම උගක් වෙලාවට හිත හිතට මේ හිත ඒකාග්‍ර වෙලා හිතටම සිත යොමු වෙනවා. ඒක දිහා බලන් ඉන්න සිත දිහට සිත සිතට අරමුණු වෙනවා. ඒ අරමුණු ගණන් නොගෙන ඉන්න සිත කැමැත්තක් වගේ දැන දැනෙනවා. කය ගැනත් කිසිම සංඥාවක් දැනෙන්නේ නැහැ. සිත සිත නිදහසේ ඉන්න කැමති වගේ දැනෙනවා. කිසිම අරමුණක නොයේදී සාමාන්‍ය තීරි ස්වාමීනහස දැන් එන්නකොට මට දැන් අනිත් දේවල් අනිත් අය අතරින්දී නිකන් තනවීමක් හැදේ හැකියාවක් කිසිම දැනීම දැනීමක් මම නැති වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ තනවිච්ච ගතිය. ඒ කිසිම දෙයක් ගැන හිතන්න හිතෙන්නේ නැහැ. හිත නිදහසේ තනියෙන් ඉන්න කැමැත්තක් වගේ. හරි. ඔව්. ඒකෙන් උපදෙස් හොඳයි. මේ ඔක දිගටම කරන්න කරන්න ගැටලුවක් නැහැ. කියන්නේ අපි තුල කියන්නේ විපස්සනා නුවණක් වැඩෙන්න වැඩෙන්න ওই தත්ත්වය ඉස්පතු වෙනවා. කියන්නේ හිතට දැන් වොමනාවක් නැහැ දේවල් අස්සේ ගිහිලා රිංග ගන්න. ඒවත් එක පැටලෙන්න. එයා කැමති දැන් හුදේකලාවේ ඉන්න. ඒ වෙන් මෙහෙසක් ගන්න තු ඉන්න දැන් හිත කැමති. අර පිරිසක් අතරේ ඉන්නකොටත් දැනෙන්නේ හුදකලාවක්. හිත මොකද ඒවත් එක්ක පැටලෙවිල්ලක් නැහැ. එයා කැමති යාත් එක්ක පාඩුවේ ඉන්න. දැන් ඕනනම් සක්මන් කරද්දි චුට්ටක් ඕන වටපිට බලබල සක්මන් කරන්න. එතකොට වටපිට රූප පෙන්වන්නට මොකද හිත ඒවට යන්නේ නැහැ. හිත ඉන්න යාගේ පාඩුවේ. හිත නොබැඳී ඉන්නවා. සද්ද ඇහුනට නොබැඳී ඉන්නවා. ගඳ සුවඳ දැනුනට ඒකත් එක්ක නොබැඳී ඉන්නවා. රස දැනුනට ඒකත් එක්ක නොබැඳී ඉන්නවා. හිත කැමති එහෙම නොබැඳී ඉන්න දැන්. එයාට තේරලා දැන් මේක මේ බැඳෙනවා කියන එකේ පැටලෙනවා කියන එකේ වෙහසක් තියෙනවා දුකක් තියෙනවා කියලා දැන් හිතට තේරලා තියෙනවා. එතකොට ඉතින් දැන් යන්න නොබැඳී හුදකලාව සැහැල්ලුවෙන් විවේකයෙන් ඉන්න එක තමයි අගය කරන්නේ. ඉතින් ඒ පැත්තට දැන් යන්න දැන් හිතට තේරලා තියෙනවා. දැන් ඒකට එහෙම්ම උදව් කරන්න පුළුවන් තරම් දවසේ කටයුතු වලදීත් හිත පුළුවන් තරම් ප්‍රපංච වලින් අඩු කරගෙන ජීවත් වෙන්න. ඒ කියන්නේ කතන්දර ගොතන්න දෙන්න එපා හිතට. හිතට කියවන්න දෙන්න එපා. ඌමනාවෙන් හිත ලව්වා කියවන්නත් එපා. මානසිකාර මුකුත් කරන්න යන්න එපා. පුළුවන් තරම් හිතට විවේකයෙන් ඉන්න දෙන්න. ගාක් අර වෙහෙසිලා ආපෝ අපි තුමු තැනැත්තෙක් අපි මේ ගෙදරට ඇවිල්ලා මේ පුටුවක් වාඩි වෙන්න පුළුවන්ද කියලා වාඩි කරවලා වතුර එකක් දීලා පවන් සඩලා උපකාර කරනවා වගේ දැන් මේ හිතත් හතර වතේ වටේ ගිහිල්ලා දුවලා ඇවිල්ලා ඉන්නේ. දැන් එයාට පොඩ්ඩේ විවේකයක් ඕනලා තියෙනවා. අපිට තියෙන දැන් එයාට විවේකයෙන් ඉන්න වතුර එකක් දීලා, පවන් සල්ලා, අකුල් දෙක අත ගාලා පොඩි සංග්‍රහයක් කරන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ෆෝන් පිටින් දිරුවන් සරණයි. හොඳයි හොඳයි. ඉන්දිරා මහත්මිය නැවත අතැසීමක් කර තිබෙනවා ඔබට දහම් ගැටලුවක් තිබේ දසන්න. යම් ස්වාමීන් වහන්සේ අවසරයි. ආධ්‍යාත්මික ආයතනයන් බාහිර ආයතනයන් ආශාවක් වෙනවටදී ඒ කියන්නේ අපිට ආශාවක් ඇති වෙනකොට සත්‍යය තුළ මේ ප්‍රිය ස්වરૂපයෙන් මීරි ස්වરૂපයෙන් පවතින දෙයක් නෙමෙන්නේ ඒ කියන්නේ සංනාව සංනාව තුළ හටගන්නවා ඒකේ සංනාව සංනාව තුළ හටගන්නවා කියන්නේ විශේෂ ස්වාමීන් වහන්සේ තණ්හාව නැ තණ්හාව තුළ හටගන්නවා කියලා මොකද්ද අදහස් කරන්නේ සංනාව තුළ සංනාව ඒ කියන්නේ මේ එහෙම හටගන්නවා කියලා මේ මාසකප්පත්තන් සූත්‍රයේ සත්‍ය අබ්බැහි තියෙනවා ස්වාමීන් වහන්සේ මොකක්ද ඒක තේරුම තණ්හාවට තණ්හාවක් පහළ වෙනවා කියලා එහෙමනම් කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් අපි ආසාවට ආස කරනවා. දැන් එයා කියනවා දැන් මට හරි ආසයි. මම ඉතින් ඒක රස විඳින්න හරි කැමතියි. ඒතර මගේ ඒ ඒ චරිත ලක්ෂණයට මම ආස කරනවා. මම අපිටම මම චිත්‍රපටි බලන්න ආසයි. ඒතකොට ඒ ආසාව තුල මම කෙනෙක් හදලා ඒ ආසාවට මම ගරු කරනවා. ඒ ආසාවෙන් තමයි මම මාව අර්ථ දක්වන්නේ. මම නම් ඇවිල්ලා ඔන්න චිත්‍රපටි ලෝලෙක්. මම ඇවිල්ලා ක්‍රීඩා ලෝලෙක්. මම ඇවිල්ලා අපිටම වෙන මොකක් හරි දෙයක් ඉතින් අපි වගේ එක එක එක්කනට එක එක එක ආසාවන් තියෙනවා. ඒ ආසාව අනුසාරයෙන් තමයි අපි අපිව හදාගෙන තියෙන්නේ. මම මාව අර්ථ දක්වන්නේ මගේ චරිතය මම අනිත් අයට කියන්නේ ඒ ආසාව පාදක කරගෙන. එතකොට ඒ ආසාව තමයි මම ගරු කරන්නේ ආසාවට තමයි තනක් දීලා තියෙන්නේ. ආසාව මුල් කරගෙන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ තණ්හා හටගත්තම උපාදානය වෙන එක තමයි වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් තණ්හාවට ගත්තාම උපාදාන වෙන්න පුළුවන්. ඊට අමතරව ඔතන ඊටත් වඩා සූක්ෂමම ඒ කියන්නේ මේ අපි තණ්හාවටත් ආස කරනවා. තණ්හාව පාදක කරගෙන අපි කෙනෙක් හදා ගන්නවා. මම එක් හදා ගන්නවා. ඒතර ඒ දැන් මේ තණ්හාව අස්සෙත් කෙනෙක් ඉන්නවා කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට දැන් එක එක කොටස් වල අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න එක එක මට්ටම් වලින් දැන් ඒකේ එනවනේ ඔය 10 ආකාරයක් ආයතන ආයතන පැත්තේ මම ඉන්නවා කියලා ගන්නවා. මම තමයි බලන්නේ. මම තමයි අහන්නේ. නැත්තම් මගේ ඇහැ, මගේ කන, මගේ නාසය. ඒ විදිහට ඒ ආයතනය කිලිම මම කරගෙන මගේ කරගෙන සිටීමක්. ඊට පස්සේ බාහිර ආයතනය මම කරගෙන මගේ කරගෙන සිටීම. මගේ රූප, මගේ මගේ සද්දේ, මගේ සින්දුව, මගේ හැඩේ, මගේ චිත්‍රේ. ඉතින් ඒ විදිහට ඒ බාහිර එක මගේ කිරීමක්, මගේ කර ගැනීමක්. ඊපස්සේ දැන ගැනීම මගේ කර ගැනීමක්. මම අහනවා, මම විඳිනවා කියලා ඒ දැන ගැනීම මම කර ගැනීමක්. ඔය විදිහට එක එක මට්ටම් හැම එකක්ම මම කරගෙන පොඩ්ඩලේ කරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒවා තමයි අපි පටලවා ගන්නෙ. හොඳයි සාම. ඔය වාසියට නිදු කියලා ජීවනයේ ලැබේ වාසියක් හොඳයි. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් අද අපි අපේ ධර්මදේශනාව මෙතකින් සමාප්ත කරනවා. අපි සම්ප්‍රදායන කූලව එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා.